අපි පළවෙනි දේශනාවෙන් සාකච්ඡා කළා රූපකාණ්ඩයේ රූපේ පිළිබඳව සබ්බන් රූපන්න හේතු අහේතුකන් හේතු විප්පයුත්තන් කියන කාරණාව සම්බන්ධයෙන් සබ්බන් රූපන්න හේතු අහේතුකන් හේතු විපයුත්තන් කියපු කාරණාව යටතේදී අවබෝධයක් ගත්තා කිසිම රූපයක් තුල හේතු ධර්මතා යෙදෙන්නේ නැහැ කියන බවට කිසිම රූපයක් තුල හේතු ධර්මතා යෙදෙන්නේ නැහැ කියපු තැනදී තෝරගත්තා ලෝභ ద్వේස මෝහ හෝ අලෝභ අද්වේස අමෝහ ආදී කිසිම හේතුවක් රූපේ තුල නොයදෙන බව අපි එතනදී විග්‍රහ කරගත්තා රූප කියන කාරණාව සම්බන්ධයෙන් විස්තර කරනකොට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා කින තැනකින් ස්පර්ශය නිසා හටගන්න වේදනාව එහෙම නැත්නම් දැනෙන ස්වභාවය කියන කාරණාව හේතු ප්‍රත්‍යයෙන් උපදින ධර්මතාවයක් මිසක ඒ කාරණාව කවුරුන් හෝ විසින් කරවන දෙයක් නොවන බව පුජ්‍යලත්වයෙන් ගන්න සුදුසු නොවන බවත් කතා කළා. එතනදී අපි විග්‍රහයක් කරගන්නට යෙදුනා පොදුවේ ගත්තට පස්සේ පෙනීම හැමෝටම එකම ස්වභාවයකින් සිද්ධ වෙන බව. එතකොට මෙන්න මේ පෙනෙන ස්වභාවය, ඇහෙන ස්වභාවය, දැනෙන ස්වභාවය කියන ටික හේතු ප්‍රත්‍යයෙන් ඉපදෙන ධර්ම බවත් එතකොට මේ පෙනෙන දැනෙන ස්වභාවයේ තුල ලෝභ, ද්වේෂ, මෝහ ආදී ගොඩ නැගෙන්නට අලෝභාද්දේ සමෝහ ආදී ගොඩ නැගෙන්නට හේතුවක් නැති බව පසුගිය දේශනාවෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. හැබැයි මේ කාරණාව විග්‍රහ කරගන්නකොට අපි වරදවල වටහා ගන්න ස්වභාවයක් තියෙනවා. මේ හේතු යෙදෙන්නේ නැහැ කිව්වට පස්සේ පෙනෙන ඇහෙන දැනෙන මට්ටමින් රූපේ උපදිනවා ඇහැ උපදිනවා චක්කු විඥානේ උපදිනවා ඒ මොහොතේදී තමයි අපිට ඇහැ ගැන රූප ගැන චක්කු විඥානේ ගැන කතා කරන්න වෙන්නේ කියන තැන සාකච්ඡා කරනකොට වැරදි අවබෝධයකට එනවා අතීතයේ අවිද්‍යා කම්ම නිසා ගොඩ නැගුණු විපාක පෙනීම විපාක ඇහිීම විපාක දැනීම කියන කාරණාව හැමෝටම එකම මට්ටමකින් තියෙනවායි කියලා. ඒ නිසාම අපි ගන්නවා පෙනෙන මට්ටම හැමෝටම එකක් වුණාට අපි කෙනකෙනා තම තමන්ගේ හිත තුල හදාගෙන තමයි ඒ රූපේ නානාත්තු විදිහකට දකින්නේ කියලා. කෙනකෙනා තම තමන්ගේ හිත තුල ගොඩනගනගා ගොඩනගනගා ගොඩනගාගත් විදිහට මේ වෙලාවේ දකින්නවා කියලා. එතන අපිට මේ කාරණාව වැරදි විදිහට අවබෝධ වුණොත් හිතෙන්න පුළුවන් යම් කිසි කෙනෙක් එහෙමනම් මේක ඇතුළේ ඉන්නව නේද කෙනකෙනා කියලා හරි එකිනෙකා කියලා හරි ඇතුළේ ඉන්න කෙනෙක් මේක හදනවාද කියලා හැබැයි ඒක නෝ එහෙම නොවන බව තෝරගන්නට බොහොම වටින කාරණාවක් තමයි ඊළඟට අපි සාකච්ඡා කරන්නට යන්නේ සබ්බන් රූපන් සප්පච්චයන් සංකතන් රූපී කියන කාරණා තුන ඇසුරු කරගෙන සප්පච්චයන් කිව්වට පස්සේ විග්‍රහ කරනවා රූපය ප්‍රත්‍ය සහිතයි කියලා. ප්‍රත්‍ය සහිතයි කිව්වට පස්සේ අපි බලන්නට ඕන ආහාර ප්‍රත්‍ය සහ සතර මහා ධාතු ප්‍රත්‍ය කියන කාරණාව අපි කතා කරනවා. ආහාර ප්‍රත්‍යයයි සතර මහා ධාතු ප්‍රත්‍යයයි කියන දෙකම අපි කොයිතරම් ලෝකෙ පැත්තෙන් කතා කළත් අපිට ditta සුතමුත විඤ්ඤාත කියන ආයතන වලට ගෝචර සීමාව දක්වාම මේ ආහාර ප්‍රත්‍ය සතර මහා ධාතු ප්‍රත්‍ය කියන කාරණාව දැන් හඳුනා ගන්නට ඕන. ඊට පස්සේ අපි බලන්න ඕන ප්‍රත්‍ය ගැන කතා කරනකොට හේතු ප්‍රත්‍ය කියලා අපි අහලා තියෙනවා. හේතු සහ ප්‍රත්‍ය ගැන. දැන් අපි මෙහෙම හිතලා බැලුවොතින් ප්‍රත්‍ය මොකද්ද හේතුව මොකද්ද කියන කාරණාව විග්‍රහ කරගන්නට යනකොට එතකොට මේ ආහාර කියලා කිව්වට පස්සේ අපි දකින්න ඕන සතර මහා භූතයන් ඇසුරු කරගෙන පවතින ඕජා මට්ටමයි කියලා අපි ලෝකයේ පැත්තෙන් කතා කරනවා. එතකොට මේ ප්‍රත්‍ය ධර්මතා සහ හේතු ධර්මතා අතර වෙනස තෝරගන්නට අපි උපමාවක් ගත්තොත් අපි හිතමු අපි මේ මහ පොළවේ සතර මහා ධාතුවේ ඕජාව අරගෙන සකස් වෙන්නට එහෙම නැත්නම් පැලවෙන්නට බීජ දෙකක් ඉන්දනවා. අඹ බීජෙකුයි අපි හිතලා බැලුවොතින් කජු බීජෙකුයි ඉන්නවා. හැබැයි මේ දෙකම එකම ඕජාසාරය අරගෙන හැදෙනවා. කොයිම මොහොතකවත් අඹ ඇටෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ කජු ගහක්. කජු කොළ කජු ගෙඩි බලාපොරොත්තු වෙන්නට පුළුවන් කමක් නෑ. ඒ වගේම කජු වැටෙන් අපිට බලාපොරොත්තු වෙන්නට බෑ කොයිම මොහොතකවත් අඹ ගහක් හැදෙයි අඹ කොළ හැදෙයි අඹ ගෙඩි හැදෙයි කියලා අපිට අඹ ඇටේ තුලවත් කජු ඇටේ තුලවත් කජු ගහක් විද්‍යාමාන වෙන්න තිබුණේ නැහැ කජු කොළ කජු මල් කජු ගෙඩි විද්‍යාමාන වෙලා තිබුණේ නැහැ හැබැයි කජු ඇටේ තුල හේතු යෙදිලා තිබුණා කජු ගහක් හදන්න කජු කොළ හදන්න කජු මල් හදන්න අඹ ඇටේ තුල හේතු යෙදිලා තිබුණේ අඹ ගහක් හදන්න මිසක් අඹ ගහක් ගොඩ නගා ගන්න මිසක අඹ කොළ ගොඩ නැගෙන්න මිසක ඒකේ කවදාකවත් එකම ප්‍රත්‍ය ලැබුණට ඒ ප්‍රත්‍ය එකම වුණත් හේතු වල තිබෙන නානාත්වය නිසා ප්‍රත්‍ය ලැබෙනකොට ඒ හේතු ක්‍රියාත්මක වෙන විදිහ එකිනෙකට වෙනසක් තියෙනවා. ඒ જાතියට සාපේක්ෂව. ඒකේ જાතියට අනුකූල පොදුයි. දැන් අපි කල්පනා කරලා ගත්තොතින් අඹ జాතියේ උනත් විවිධ ප්‍රභේදයන් තියෙනවා. එහෙනම් ಜಾති අතරත් හේතු යෙදෙන විදිහ නානාත්වයක් තියෙනවා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්නට ඕන ප්‍රත්‍ය ධර්මතා එකම විදිහට ලැබුණට සතර මහා ධාතුව ප්‍රත්‍ය කරගෙන සතර මහා ධාතුවේ තියෙන ඕජා ගුණයම ප්‍රත්‍ය කරගත්තට හේතු වල නානාත්වයට අනුකූලව බැලුවට පස්සේ ඒ જાතියට සාපේක්ෂවත් ඒ જાතිය තුල තිබෙන්නා වූ නානාත්වයන්ට සාපේක්ෂවත් එකම හේතු ටික යෙදෙන මොහොතක එකම ප්‍රත්‍ය ටික යෙදෙන මොහොතක ඒ හේතු වල නානාත්වයේ මත ඒ ප්‍රත්‍ය ලැබෙනකොට හේතු ධර්මතා ක්‍රියාත්මක වෙන හැටි ගොඩ නැගින හැටි වෙනසක් තියෙනවා. එහෙනම් අපි තෝරගත්තා අඹ ඇටේ තුල හේතු යෙදිලා තිබුණේ අඹ ගහක් හදන්න වගේම ඒ අඹ කියන જાතිය අතරක් තියෙන නානාත්වයක් විවිධ ප්‍රභේදකම් එතකොට අඹ කියන જાතියෙත් අපි කල්පනා කරලා බැලුවට පස්සේ බීජ තුල තියෙන ජීව ගුණය එම නැත්තම් හේතු කියන காரணාවන් එකිනෙකට වෙනස් වූ ස්වභාවයක් ගන්න නිසා ඒ තුලත් අඹ ඇට දෙකක් හැදුවත් ඒ අඹ ඇට දෙකින් එන අඹ ගහේ ಜಾතිය අඹ වුණාට ඒකේ හැදෙන අඹ ගහේ කඳේ වෙනසක් තියෙන්න පුළුවන්. කොළවල වෙනසක් තියෙන්න පුළුවන් මල්වල වෙනසක් තියෙන්න පුළුවන් ගෙඩිවල වෙනසක් තියෙන්න පුළුවන් රසයේ වෙනසක් තියෙන්න පුළුවන් නානාත්ව විදිහක් ගන්නවා එහෙනම් අපි තෝරගන්නට අවශ්‍ය කාරණාවක් තියෙනවා මේ හේතු ප්‍රත්‍යයෙන් කියනකොට අපිට නිතරම ප්‍රත්‍ය ගැන කතා කරන්නේ පොදු තැනකින් ප්‍රත්‍ය නිතරම අපි තෝරගන්න ඕන හැම જાතියකටම පොදු වෙනවා හැම જાතියකටම ප්‍රත්‍ය කියන එක සාධාරණ වෙලා තියෙනවා එහෙනම් අපිට සජාතීයයි සාධාරණයි කියන තැනකින් කතා කරන්න පුළුවන් ප්‍රත්‍ය ධර්මතා ගැන කතා කරනකොට හැබැයි අජාතීය වූ අසාධාරණ වූ කියන තැනකින් තමයි අපිට කතා කරන්නට වෙන්නේ හේතු ධර්මතා ගැන කතා කරනකොට එහෙනම් හේතු ඇති කල්හිමයි අපිට ප්‍රත්‍ය කියන එක ගැන කතා කරන්නට වෙන්නේ ප්‍රත්‍ය ඇති කල්හිමයි හේතු ධර්මතා ගැන කතා කරන්නට වෙන්නේ කියලයි කියන්නට සිද්ධ වෙන්නේ හේතු වලින් තොරව ප්‍රත්‍යක් ගැනවත් ප්‍රත්‍යයෙන් තොරව හේතු ගැනවත් අපිට කතා කරන්නට පුළුවන් කමක් නැහැ ප්‍රත්‍ය ලැබෙනකොට ඒ යෙදුණු හේතු ධර්මතා තිබුණේ නැතිනම් කොයිම මොහතකවත් අපිට හේතු ප්‍රත්‍යයෙන් උපදින ධර්මයක් කියලා කතා කරන්නට අවස්ථාවක් යෙදෙන්නේ නැහැ. එහෙනම් අපි වරදවා වටහා ගත්තොතින් මේ හේතු ධර්මතා යෙදෙන්නේ නැතිව ප්‍රත්‍යයෙන් විතරක් අපිට පෙනෙන ඇහෙන දැනෙන එකක් ගැන කතා කරන්න පුළුවන් කියලා ඒක මුලාවක්. පෙනෙන, ඇහෙන, දැනෙන සීමාව ගැන අපිට කතා කරන්නට වෙන්නෙම හේතු ධර්මතා ටිකත් සම්බන්ධ කරගෙනම තමයි. උපමාවක් විදිහට ගත්තොතින් අපිට බීජයක් තුල ඒ ජීව ගුණ එහෙම නැත්නම් බීජය තුලින් පැලයක් හදලා කඳ හදලා ගෙඩි හදලා කොළ හදලා මල් හදලා gedī නිපදවන්නට ඒක හේතු යෙදිලා තිබෙ නැත්තම් ප්‍රත්‍ය කොයි විදිහට ලැබුණත් ප්‍රත්‍ය කොයි විදිහට ඒකට උපකාර වුණත් ඒකේ හේතු ධර්මතා යෙදිලා නැතිනම් අපිට විද්‍යාමානවන යමක් ගැන කතා කරන්නට වෙන්නේ නැහැ. අඹ කියලා අඹ ගහක් ගැන හෝ අඹ ගෙඩි ගැන අපිට කතා කරන්නට සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් නිතරම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා කියන තැන හට ගැනීමක් ගැන කතා කරන්නට තියෙනවා. එහෙනම් ඒ හටගන්න තැනිනුයි අපිට හේතු ප්‍රත්‍ය ගැන කතා කරන්නට වෙන්නේ නිතරම. හට ගැනීමකින් තොරව අපිට කොයිම මොහොතකවත් ප්‍රත්‍ය ගැන හෝ හේතු ගැන කතා කරන්නට අවස්ථාවක් නැහැ. එහෙනම් අපි හොඳට මතක තියාගන්නට ඕන කාරණාවක් තියෙනවා. අද දවසේදී මේ පෙනෙන ස්වභාවය හටගන්නේ ඇහෙන ස්වභාවය හටගන්නේ දැනෙන ස්වභාවය කියන එක හටගන්නේ සතර මහා ධාතුසා ආහාර ප්‍රත්‍ය කරගෙන පෙර අවිද්‍යාවයි තණ්හාවයි නිසා ගොඩ නැගුණු. එහෙම නැත්නම් ලෝභ දේශ මොහ අලෝභ අධේ සමෝහ කියන හේතු ධර්මතා යෙදිච්ච නිසායි අද දවසේදී අපිට විපාකයක් ගැන කතා කරන්නට වෙන්නේ. එහෙම නැත්නම් පෙනෙන ඇහෙන දැනෙන ටිකක් ගැන කතා කරන්නට වෙන්නේ. අද දවසේදී ඒ නැවත අලුත් හේතු යෙදුනේ නැත්තම් අපිට කවම කවදාකවත් මතුවට උපදින්න හේතුවක් නැති නිසා හේතු යෙදිලා නැති නිසා අපිට කතා කරන්නට වෙන්නේ නැහැ ප්‍රත්‍ය ගැනවත් පෙනෙන සීමාවක් ඇහෙන සීමාවක් දැනෙන සීමාවක් ගැනවත් මේක අපි මෙන්න මේ විදිහට උපමාවක් ඇසුරෙන් තෝරගන්නට බලමු. අපිට අද දවසේදී හේතු යෙදිච්ච අඹ ඇටයක අඹ ගෙඩි හදන්න හේතු යෙදිලා තියෙනකොට ප්‍රත්‍ය ලැබෙනකොට ඒ අඹ ඇටේ පැලවිලා අඹ කඳ හැදිලා අඹ කොළ හැදිලා අඹ මල් හැදිලා අඹ ගෙඩි දරනවා. හැබැයි ඒ අඹ ගෙඩි වල හැදෙන බීජ පුස් බීජ වුණොතින් මතුවට අපිට අඹ પરම්පරාවක් ගැන කතා කරන්න වෙන්නේ නැහැ ඒක එතනින් කෙරවල වෙනවා. අපිට අද දවසේදී කතා කරන මුලම පුස් කියලා ගත්තොතින් පෙනෙන ඇහෙන දැනෙන ටිකේ හේතු ඇත්තෙම නෑ කියලා ගත්තොත් වරදින තැනක් තියෙනවා. වරදින තැන තමයි අපිට එතකොට කාය සංකාර වචී සංකාර මනෝ සංකාර ගැන කතා කරන්නට වෙන්නේ නැහැ. වෙන්නේ නැති වෙන්න හේතුව තමයි අපි නිතරම හේතු ප්‍රත්‍යයෙන් උපදිනවා කියලා ගත්තට පස්සේ උපදින හැමතැනකදීම හේතු සහ ප්‍රත්‍ය ධර්මතා දෙක මේදිලා තියෙනවා. එහෙම නැතුව ප්‍රත්‍යයෙන් විතරක් හටගත්තා කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් විතරයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. මොකද අපි ගත්තට පස්සේ පුජ්‍යල වශයෙන් ගත්තොතින් ಜಾතිය ගැන කතා කළොතින් අර අඹ జాතියයි කජු జాතියයි වගේම මනුස්ස జాතියයි හරක් జాතියයි ගැන ගත්තොතින් සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් කියලා කතා කරන තැනදී ඒ જાතියට අනුකූලව අපි තෝරගන්නට ඕන රූපේ වෙනසක් තියෙනවා. පාටේ වෙනසක් තියෙනවා. හැඩේ වෙනසක් තියෙනවා. මොකද සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් අපිට හරකෙක් ගැන හෝ මිනිස්සෙක් ගැන කතා කරන්නට වෙන්නෙම පෙර හේතු ධර්මතා යෙදිලා තිබ්බ නිසා. ඒ නිසායි නිතරම හේතු ප්‍රත්‍යයෙන් කියලා අපි කතා කරන්නේ. මනුස්ස ජාතිය ගැන කතා කරනකොටත් අපිට හම්බ වෙන තැනක් තියෙනවා එක එක මිනිස්සයා එකිනෙකට වෙනසක් ගන්නවා. උස වෙන්න පුළුවන්, කොට වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පාට වෙනස් වෙන්න පුළුවන්. විවිධාකාරයෙන් හැම පැත්තකම නානාත්වයක් තියෙනවා. එකම සතර මහා ධාතුව ප්‍රත්‍ය කරගෙන එකම ආහාරයෙන් එකම ඕජාසාරය වුණත් ප්‍රත්‍යයට ලැබෙන්නේ ධාතුව ධාතුවමයි නිසා සතර මහා ධාතු ප්‍රත්‍යනොත් ආහාර ප්‍රත්‍යෙමුත් අපිට කතා කරන්නට පුළුවන් වුණාට හේතු එදිලා තියෙන ස්වභාවේ නානාත්වය නිසා එතන නානාත්වයක් හටගෙන තියෙනවා. අන්න ඒ වගේම තමයි පෙනෙන, ඇහෙන, දැනෙන සීමාවෙත් නානාත්වයක් තියෙනවා. දැන් මේක කතා කරනකොට අපි තෝරගන්නට ඕන චක්කු විඥාණය හරහා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන තැනින් ස්පර්ශය නිසා ගොඩනැගිච්ච වේදනාවක් කියන තැනින් වර්ණ සටහන් ටිකේ ඡායා මාත්‍රය හඳුනගෙන මේ වර්ණ සටහන් ටිකේ ඡායා මාත්‍රය රූපයත් ඇහත් කියන ටික වය වෙලා සකස් වෙච්ච මේ වර්ණ මාත්‍රය එකයි තමයි හැබැයි අපි තෝරගන්නට ඕන මේක මෙතනින් විතරක් ඉවර වෙන්නේ නැහැ. මේ වර්ණ මාත්‍රය ඊට පස්සේ චක්ඛායතන මනෝද්වාර හරහා හඳුනා ගැනීමක් කරනවා. එතකොට මෙන්න මේ හඳුනා ගැනීම තුළ අපි තෝරගන්නට ඕන එකම විදිහේ හඳුනා ගැනීමක් තියනවා කියලා කතා කරන්නට බෑ. ඒක වැරදි. එතන විපාක ස්වභාවයට අනුකූලවම නානාත්ව සංඥාවකිනුයි මේ හඳුන ගැනීම කරන්නේ. දැන් එකම වර්ණ සටහන වුණත් එය හඳුනා ගන්න ස්වභාවේ නානාත්වයක් ඉදිලා තියෙන හේතු ධර්මතාවල නානාත්වයක් නිසා. දොර මේකෙන් අදහස් කරන්නේ නැහැ විපාක ස්වභාවයේදී වර්තමානයේ නැවත මතු උපද්දවන්නට ලෝභ දේශ මොහ අලෝභ දේශ සමෝහ කියන හේතු ගොඩ නැගෙනවා කියලා. ඒක ගොඩ නැගෙන්නෙම අර නානාත්ව සංඥා විදිහට අතීත හේතු වලින් මේ මොහොතේදී ප්‍රත්‍ය ධර්ම ලැබෙනකොට උපදින ස්වභාවයේ තියෙන නානාත්වය අපි ගන්නෝ පුජ්‍යල ස්වභාවයෙන් මේක හේතු ප්‍රත්‍ය නිපදුණු ධර්මයක් කියලා දකින්නේ නැහැ. එතකොට නානාත්ව ස්වභාවයෙන් හඳුනගන්න නානාත්වය මම විසින් හඳුනගන්නේ ඒක බාහිර අන්තයකයි තියෙන්නේ කියලා මුලාවකට වැටෙනවා. එහෙම නැතුව කොයිම මොහොතකවත් මේකෙන් අදහස් කරන්නේ නැහැ. පෙනෙන ස්වභාවයේ නව කර්ම සකස් වෙන්නට නැවත උපද්දවන්නට මතු අනාගතේ හේතු මෙතන යෙදෙනවා කියන එක. නැවත මතු උපතකට එහෙම නැත්නම් යලි උපද්දවන්නට අවශ්‍ය කරන හේතු ධර්ම යෙදෙන්නේ මේ කාරණාව පුජ්‍යල ස්වභාවයෙන් ගත්තට පස්සේ එහෙම නැත්නම් ඒ යෙදෙන නානාත්ව සංඥාව මට එන එකක් බාහිරේ සතර මහා ධාතු එහෙම නැත්නම් රූපවල යෙදිලා තියෙනවා කියන තැනකින් ගත්තා වූ මුලාව නිසායි නැවත පංච උපාදානස්කන්ධය කියන එක ගොඩ නැගිලා සසරට හේතු සකස් වෙන්නේ. අන්න එතනයි ලෝකය කියන එක සකස් වෙන්නේ. අපි එහෙනම් හොඳට තෝරගන්න ඕන සප්පච්චයන් කියන කාරණාව තුලදී අපිට ආයතන උපද්දවපු පැත්තකින් තමයි එහෙම නැත්නම් ආයතන ටික සකස් කරලා ඒ තුලින් පෙනීම හදලා දීපු තැනිනුයි මේ සප්පච්චයන් කියන කාරණාව ගැන කතා කරන්නටම වෙන්නේ එහෙනම් මේ පෙනීම ඉපැද්දනකොට ප්‍රත්‍ය ගැන විතරක් කතා කරන්නට බෑ පෙනීම තුල තියෙන ප්‍රත්‍ය විතරයි කියලා මොකද හේතු ප්‍රත්‍යයෙන් පෙනීම හටගත්ත මිසක් එක තැනකින් ප්‍රත්‍ය ගොඩ නැගුණේ නැහැ. එනම් ප්‍රත්‍ය අනිකක්කේ හේතු අනිකක්කේ කියලා කතා කරන්නට බෑ අපිට පැත්තකට දාලා ප්‍රත්‍යයෙන් තොරව හේතු ගැනවත් හේතු වලින් තොරව ප්‍රත්‍ය ගැනවත් කතා කරන්න බෑ. නිතරම පෙනීමක් ඇහිීමක් දැනීමක් කියන කාරණාවක් මුණ ගැහෙනවා නම් මේ හැමතැනදීම හේතු ප්‍රත්‍යයෙන් ඉපැද්දුවා කියලා කතා කරන්න තියෙන්නේ. මේකෙන් කියන්නේ නැහැ වර්තමානයේ හේතු යෙදෙන තැනක් ගැන නෙවෙයි මේ කියන්නේ. අතීත හේතු තිබුණු නිසායි අර අඹ gediya අඹ බීජය තුල අඹ ගහ හදන්න අඹ කොළ හදන්න අඹ ගෙඩි හදන්න අඹ ගහේ ඉපදීම ගැන කතා කරන්නට වෙන්නේ. හැබැයි අඹ ගහ හැදුනට කොළ හැදුනට ගෙඩි හැදුනට මතු උපසක් පිනිස ඒකේ බීජය සකස් වුණේ නැත්තම් ඒක බීජය පුස් බීජයක් වුණොතින් අන්න අපිට නැවත අඹ జాතියක් පහළ වෙනවා කියලා మతు අනාගතයක් ගැන කතා කරන්නට පුළුවන් කමක් නැහැ. මේකෙන් කියන්නේ නැහැ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන ටිකේ යෙදූ පමණින් ඒක మతు උපතකට හේතුවක් වෙනවා කියලා. මොකද රහතන් වහන්සේ කෙනෙක් පවා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන ටික ක්‍රියාත්මක කරනවා. හැබැයි ඒවා මතු උපතකට හේතුකාරක වෙන්නේ නැහැ. අතීත අවිද්‍යා කම්ම නිසා ගොඩ නැගුණු එහෙම නැත්නම් අතීත හේතු නිසා ගොඩ නැගුණු විපාක ටික මේ මොහොතේදී භුක්ති විඳිනවා. එතකොට මේ විපාක ස්වභාවයේ නානාත්වයක් තියෙනවා. අතීත පුණ්‍ය කර්ම සහ පාප කර්ම වල තිබුණු ස්වභාවයට අනුකූලව. එනම් සුඛ සහගත දුක්ඛ සහගත උපේක්ෂා සහගත ආදී වශයෙන් පෙනෙන ඇහෙන දැනෙන ස්වභාවයේ නානාත්ව වූ ස්වභාවයක් හටගන්නවා අතීත හේතු ධර්මතා ඒ තුල එදිලා තියෙන නිසා හැබැයි අතීත හේතු ධර්මතා යෙදුණා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ මේ මොහොතේදී අවිද්‍යාව නිසා නව හේතු ගොඩ නැගුණයි කියලා. මෙන්න මේ අතීත හේතු ධර්මතා නිසාම මේ කර්ම භවයේ සකස් වෙලා මේ ජාතිය පහළ වුණා. අඹ බීජය අඹ జాතියක් පහළ වුණා වගේ. අද දවසේදී ආහාර ප්‍රත්‍ය සහ සතර මහා ධාතුව ප්‍රත්‍ය කරගෙන මේ මොහොතේදී සංකතව උපදිනවා ඇහැ රූප චක්කු විඥාන කියන ස්වභාවයන් සංකතයි කියලා කිව්වේ මේ මොහොතට උපද්දවලා දෙනවා කියන එක. එහෙනම් අපි තෝරගන්නට ඕන ප්‍රත්‍ය ධර්මතා ටික යෙදෙනකොට අඹ බීජේ පැලවෙලා අඹ ගෙඩි දරනවා වගේ මේ මොහොතේදීත් ප්‍රත්‍ය ධර්මතා ටික ලැබෙනකොට අර අතීත හේතු ටික ක්‍රියාත්මක වෙලා මතුවෙනවා. හැබැයි ඒ මතුවෙනවා කියන එකකින් අදහස් කරන්නේ නැහැ මතු උපතකට බීජ හදනවා කියලා. මතු උපතකට බීජ හැදෙන්නේ පංච උපාදානස්කන්ධයක් ගොඩ නැගුණොතින් ලෝකෙට වැටුණොතින් හැබැයි දැකගත්තුතින් අතීත හේතු ටික නිසා ප්‍රත්‍ය ලැබෙනකොට මේ මොහොතේදී උපදින ස්වභාවයේ නානාත්වයක් තියෙනවා එකම ස්වභාවයක් කියලා ගන්නට පුළුවන් කමක් නැහැ පෙනෙන ස්වභාවය එකම වුණත් මේ පෙනෙන පෙනීම විපාකයේ තුලින්ම නානාත්ව විදිහකටමයි හඳුනගෙන තියෙන්නේ මේක තෝරගන්න ඕන. මොකද අඹ જાතියේ උනත් ඒ જાතියේ විවිධ විවිධ ප්‍රභේදයන් තියෙනවා වගේම ඒ ප්‍රභේදය තුලත් හැදෙන කඳේ කොළවල අතුපතරවල ගෙඩිවල නානාත්වයක් තියෙනවා වගේම මෙතනත් නානාත්වයක් තියෙනවා ඒක ඒ විදිහට තෝරගන්නට ඕන. එහෙනම් මේ නානාත්වයක් සකස් වෙනවා කියන එක එකයි කියලා ගන්නට පුළුවන් කමක් නැහැ. ಜಾති එකම තමයි පෙනෙනවා තමයි. ඇහෙනවා දැනෙනවා තමයි එකම ಜಾතියේ උපද්දවන්නේ. හැබැයි එකම ಜಾතියේ වුණත් නානාත්වයක් තියනවා කියන එකයි සප්පච්චයන් කියන කාරණාව ගැඹුරට ගිහිල්ලා තෝරගන්න වෙන්නේ. එහෙනම් අපි තෝරගන්න අවශ්‍ය කරනවා ප්‍රත්‍ය සහිතව ඉපදෙනවා කිව්වට පස්සේ හේතු ප්‍රත්‍යයෙන් උපදිනවා කියලා නිතරම කතා කරන්නට වෙන්නේ අපිට නිතරම සංකත වූ ස්වභාවයකින් තමයි මේ ධර්මතා ගැන කතා කරන්නට වෙන්නේ පෙනීමෙන් තොරව ඇහැ ගැනවත් රූප ගැනවත් කතා කරන්නට වෙන්නේ නැහැ ඇහිමකින් තොරව කන ගැනවත් ශබ්ද ගැනවත් කතා කරන්නට වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රත්‍ය සහිතව හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේදී නානාත්ව විදිහට මේක උපදිනවා. හැබැයි අපි එතනදී ගත්තොත් මේ නානාත්වයේ යෙදිලා තියෙන්නේ නිතරම ප්‍රත්‍ය ධර්මතා තුල කියලා ඒක වැරදියි. සතර මහා ධාතුව තුල එහෙම එකක් යෙදිලා තිබුණේ නැහැ. ඒක අපි කිව්වා සාධාරණයි සජාතීයයි කියලා. හැබැයි මේ හේතු ධර්මතා ටික සාධාරණ නෑ නිතරම හේතු යෙදිලා තියෙන නානාත්වයකින් නිසා පෙනෙන ස්වභාවය උපදිනකොට ඒක හඳුනා ගන්නට වෙන්නේ රූපාරම්මන සද්ධාරම්මන ගන්ධාරම්මන රසාරම්මන පොට්ටබ්බාරම්මන විදියට එතකොට විපාක මනෝ විඥාන ධාතුවෙන් මේක හඳුනගන්නෙම නානහත් සංඥාවකින් කියන එකයි කියන්නට උවමනා කළේ. එහෙම නැතුව විපාක නානාත්වය ගැන කතා නොකර අපි කතා කළොතින් පුජ්‍යල දෘෂ්ටියට වැටිලා නැවතත් මේක අපි අපි හදනවා කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. මෙන්න මේ හඳුනගන්න හඳුනා ගැනීම නානාත්වයි ඒ නානාත්වය මම හදනවා කියලා ගත්තොත් ඒත් වැරදි ඒක හේතු යෙදිලා තියෙන විදිහට ලැබෙනවා හැබැයි මෙන්න මේක ගත්තොතින් මේ නානාත්වේ ප්‍රත්‍ය ධර්මතා තුල යෙදිලා තිබුණ එහෙම නැත්නම් සතර මහා ධාතු රූප තුල යෙදිලා තිබුණා සතර මහා ධාතු උපාදාය රූප තුල යෙදිලා තිබුණා කියලා ගත්තොත් මෙතන වෙනසක් තියෙනවා. මෙතන වරදක් තියෙනවා. හැබැයි මෙතනින් අදහස් කරන්නේ ප්‍රත්‍ය ධර්මතා හැම මොහොතකම එකක් වෙනවා සාධාරණ වෙනවා කියනවා. හැබැයි හේතු ධර්මතා අසාධාරණ වෙනවා කියන තැනකින් පෙනෙන ඇහෙන දැනෙන එකේ නානාත්වයක් තියෙනවා කියන එක හඳුන්වලා දෙන්නටත් මේක මට දැනෙන එකක් අහවල් අහවල් තැන තියෙන එකක් කියන පුජ්‍යල වූ මුලා දෘෂ්ටිය නිසා අවිද්‍යාවෙන් යුක්තව කටයුතු කරලා උපාදාන වෙලා පංච උපාදානස්කන්ධයක් ගොඩ නැගිලා మతు మతు උපතකට අවශ්‍ය කරන බීජ ශක්තියක් එහෙම නැත්නම් කර්ම ශක්තියක් ජනිත කරනවා. එහෙමනම් අපි නිතරම කතා කරන්නට ඕන මේක කවුරු කවුරුවත් හදනවා නොවේයි විද්‍යාව පහළ වෙච්ච තැන ආශ්‍රව ධර්මතා මේ මොහොතේදී යෙදෙන්නට හේතු නැහැ. එහෙනම් කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව, ditthිය ආශ්‍රවයන් මේ මොහොතදී යෙදෙන්නට තිබුණු හේතුව තමයි අවිද්‍යාව කිව්වේ. ඒ අවිද්‍යාව යටපත් වෙලා ගිහිල්ලා රූපේ යථා ස්වභාවය නහේතු අහේතුකං හේතු විප්පයුත්තම් මේ පෙනෙන ඇහෙන දැනෙන නානාත්වයක් තිබුණා නම් ඒක සප්පච්චයන් කියන තැනිමුත් ඒක මේ මොහොතේදී ඉපදිච්ච ඒ හේතු ප්‍රත්‍යයෙන් ගොඩනැගිච්ච සංකතයක් කියන තැනිනුත් තෝරගත්තා. ඒ වගේම ඊළඟ කාරණාව අපි කතා කරනවා රූපේ රූපී කියලා. රූපී කියන්නේ රූපවත්ව කියන තැන. මොකද්ද මේ රූපවත්ය කියලා කියන්නේ? පෙනෙන ස්වභාවයෙන් මේ මොහොතට ඒක උපදිනව රූපවත් වෙනවා. ඇහෙන ස්වභාවයෙන් දැනෙන ස්වභාවයෙන් මේක හඳුනා ගන්න ස්වභාවයක් වෙනවා උපවත් වෙනවා කියන එක. එහෙනම් මේ සංකත ස්වභාවයක් තුලින් පටිච්ච සමුප්පන්නෝ හේතුප්‍රත්‍යයෙන් මේ මොහොතේ ගොඩනගෙනකොට ඒකේ රූපවත් බවක් තිබුණේ නැත්තම් හඳුනා ගන්නට වෙන්නේ නැහැ. ඒ නිසායි ඒක රූපී කියලා කිව්වේ. මේ මොහොතේදී පෙනෙන ස්වභාවයේ ඇහෙන ස්වභාවයේ දැනෙන ස්වභාවයේ කියන ටික උපද්දවනකොට ඒක දැන හඳුනාගන්නට පුළුවන්කමක් තියෙන නිසා කියනවා ඒක රූපී කියලා. ඊළඟ කාරණාව තමයි ලෝකියන් කියලා කියනවා. ලෝකියන් කියලා කියන්නේ ලෞකිකයි කියන එක ලෝකයට අයිති කියන එක. ලෝකියන් කියන එකෙන් කියනවා අයිතියක් හඟවනවා. අයිති කොහෙටද කියලා ගත්තට පස්සේ ලෞකිකත්වයට අයිති කියන ලෝකෙට අයිති කියනවා. ලෝකෙට අයිති කියන තැනින් අපි බලන්නට ඕන ලෝකය කියලා කිව්වේ වෙන මොකක්වත් නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතට ගොඩ නැගෙන මේ පංච උපාදානස්කන්ධ ලෝකය ගැනයි කතා කරන්නේ. එනම් රූපේ නිතරම ලෝකෙට අයිති ධර්මතාවයක් මොන ලෝකෙටද කියලා ගත්තොත් පංච උපාදානස්කන්ධ ලෝකේටයි මේකයිති වෙන්නේ. එහෙනම් ඔන්න අපි කතා කළා මේ සබ්බන් රූපන් හේතු අහේතුකං හේතු විප්පයුත්තං සප්පච්චයන් සංකතං රූපී ලෝකයන් කියන කාරණා ටික ඇසුරු කරගෙන මෙතනදී වරද්දගත් කාරණාව තමයි නිතරම හේතු ගැන කතා කරනකොට අතීත හේතු තිබුණේ නැත්තම් මේ මොහොතේ ප්‍රත්‍ය ලැබෙනකොට මේ මොහොතේදී උපදින්න හේතුවක් නැහැ. එහෙනම් මේ මොහොතේදී උපදින ස්වභාවයක් තියෙනවා කියලා කියන්නේ මේකේ අතීත හේතු යෙදිලා තියෙනවා කියන එක. අතීත හේතු නිසා මේ මොහොතේදී ඉපදෙනවා කියන එකෙන් මොනයන් මොහතකවත් අදහස් කළේ නැහැ. මතු මතුවට උපදින්නට අවශ්‍ය කරන හේතු යලි මෙතන සකස් වුණයි කියන එක. මතු උපදින උපදින්නට එහෙම නැත්නම් මතු ජීවයක් රඳා පවතින්නට ප්‍රත්‍ය ලැබෙනකොට යලි උපදින්නට හේතු ටික සකස් වෙන්නේ මේ සප්පච්චයන් සංකතන් රූපී කියන කාරණාවේ ගැඹුරු අර්ථය වටහාගත්තේ නැති නිසා ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නපු තැනින් අපි තෝරගත්තේ නැති නිසා තෝරගන්න බැරි වෙච්ච නිසා එහෙනම් නිතරම අපි දකින්නට ඕන කොයිම මොහොතකවත් අපිට කියන්නට බෑ අපි අපි ඇතුලේ හදනවා කියලා අපි අපි ඇතුලෙන් හදාගෙන බලනවා හදාගෙන අහනවා කියලා කිව්වතින් වරදින තැනක් තියෙනවා. ඒ වරදින තැන තමයි කොයිම මොහතකවත් කොයිම විදිහටවත් අපිට පුළුවන්කමක් නැහැ හදන කෙනෙක් මේක ඇතුළේ ඉන්නවා කියන තැනකින් බුද්ධ දේශනාව කතා කරන්නට. මම විසින් මේක හදලා බලනවා එහෙම නැත්නම් එකිනෙකා විසින් තම තමන් ඇතුලෙන් හද හදායි මේක බලන්නේ කිව්වොතින් මේක වැරදි. හොඳට තෝරගන්නට ඕන. <clears throat> අපි නිතර දකින්නට අවශ්‍ය කරන කාරණාවක් තියෙනවා. මේක කවුරුත් හදුවා නෙවෙයි මේ පුංචි කාලේ උප්පත්තිය ලැබුවට පස්සේ අතීත හේතු ධර්ම නිසා මේ මොහොතේදී ප්‍රත්‍ය සහිතව උපදිනකොට අපි එකිනෙකා අවිද්‍යාව නිසා පුජ්‍යල දෘෂ්ටියෙන් යුක්තව පෙනෙන්නේ මට ඇහෙන්නේ මට දැනෙන්නේ මට කියන තැනකින් මේ ලෝකේ පරිහරණය කරගත්ත නාම ධර්මතා ටිකක් තියෙන එක ඇත්ත හැබැයි ඒකත් අපි තෝරගන්න ඕන හේතු ප්‍රත්‍යයෙන් ඉපදිච්ච ධර්ම ටිකක්. එතකොට වර්තමාන මොහොතේදී අපි අතීතයේ පුංචි කාලේ ඉඳලා එකතු කරගත්ත ටිකක් ගැන පුජ්‍යල දෘෂ්ටියෙන් කතා කළොත් වරදිනවා. අතීතය කියලා මතක සටහනක් විතර පුජ්‍යල දෘෂ්ටියෙන් අපිට තියෙනවා. හැබැයි මේ මොහොතේ උපදින්න තැනකිනුයි අපිට නිතරම කතා කරන්නට වෙන්නේ සංකතන් රූපී කියන කාරණා දෙක ඇසුරු කරගත්තම සංකතන් රූපී කියන කාරණා දෙකෙන් හැඟෙන්නේ නැහැ කොයිම මොහොතකටවත් අතීතේ හිටපු පුජ්‍යලේ හිටියා ඒ පුජ්‍යලයා තමයි මේ ටික හදාගෙන තිබුණේ ඒ පුජ්‍යලයා ඒ ටික හදාගෙන මේ මොහොතේදී පෙනෙන ඇහෙන දැනෙන ටිකත් එක්ක හිතින් හද හදා බලනවා මනසෙන් හද හදා බලනවා කිව්වොතින් වරදිනවා එහෙනම් මෙතන නිතරම කතා කරන්නේ සප්පච්චයන් කියන කාරණාවෙන් ප්‍රත්‍ය ධර්මතා ටික ලැබෙනකොට අර හේතු යෙදිලා තියෙන විදිහට නානාත්වයෙන් පේනවා අවිද්‍යා සහගත දෘෂ්ටියෙන් ලෝකේ පරිහරණය කරන තාක්කල් බලන තාක්කල් හිතනවා මේක පෙනුනේ මට ඇහුනේ මට දැනුනේ මට කියලා. ඒ විතරක් නෙවෙයි පෙනිච්ච ඇහිච්ච දැනිච්ච මම මේක ඇතුලේ හිටියා. බාහිරේ තිබුණු නානාත්වයක් තමයි පෙනුනේ ඇහුනේ දැනුනේ කියලා හිතනවා. එහෙනම් හොඳට තෝරගන්නට ඕන අතීත හේතුවල විපාකයේ මේ මොහොතේදී හේතු ප්‍රත්‍යයෙන් උපද්දලා දෙනකොට ඒ තුල නානාත්වයක් තියෙනවා කියලා දකින්නටත් ඕන ඒ නානාත්වය ගැන කතා කළේ නැත්නම් අපිට හේතු ගැන කතා කරන්නට වෙන්නේ නැහැ ප්‍රත්‍ය ගැන විතරක් කතා කරන්නට පුළුවන් කමක් නැහැ තනියෙන් හේතු ප්‍රත්‍යයෙන් උපදින සංකත වූ රූපවත් වූ යමක් ගැන ලෞකියන් කියන තැනකින් තමයි අපිට කතා කරන්නට වෙන්නේ ඒ නිසා හොඳට තෝරගන්නට අවශ්‍යයි පංච උපාදානස්කන්ධ ලෝකෙමයි අවිද්‍යාව සහගතව ලෝකේ පරිහරණය කරනකොට ලැබෙන්නේ මොකද නහේතු අහේතුකං හේතු විප්පයුත්තන් කියන කාරණාව නොදන්නකම නිසා සප්පච්චයන් එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේදී ගොඩනැගෙන සංකත වූ ස්වභාවය රූපවත් වෙනකොට පංච උපාදානස්කන්ධයේ විදිහට ලෞකියන් කියන ස්වභාවයෙන් හඳුනගෙන බාහිරේ තිබුණු එකක් ඇතුලේ හිටපු මට පෙනුණා. බාහිරේ තිබුණු එකක් ඇතුලේ හිටපු මට ඇහුණා කියන මුලාවටපත් වෙනවා. එනම් මේකෙදි නිතරම අපි ප්‍රඥාව මෙහෙवला දකින්නට වටින කාරණාවක් තියෙනවා. හේතුයෙන්තරව ප්‍රත්‍යක් ගැන හෝ ප්‍රත්‍යෙන්තරව හේතුවක් ගැන කතා කරන්නට වෙන්නේ නැහැ. අපිට මෙතනදී మతు භවයකට හේතු වෙන එහෙම නැත්නම් మతు උපතකට మతు ජාතියකට හේතු වෙන කාරණා මේ මොහොතේදී යෙදෙන්න තියෙන්නේ මේ සංකතව ගොඩනැගෙන ස්වභාවයේ යථාර්ථය දැක්කේ නැති නිසා බව අඳුන ගන්නට ඕන. ඒකේ යථාර්ථය මේ මොහොතේදී දැක්කනම් කවුරුවත් හදනවා නොවේයි ඉබේ සිද්ධ වෙනවත් නොවේයි පටිච්ච සමුප්පන්න වශයෙන් හේතු ප්‍රත්‍යයෙන් සංකතව රූපවත් වෙලා මේ මොහොතේ ගොඩ නැගෙනවා ඒ ගොඩ නැගෙන ස්වභාවය අවිද්‍යාවෙන් පරිහරණය කරන තාක්කල් මට දැනිච්ච එකක් මම ගොඩ නගපු එකක් අහවල් අහවල් තැන තිබුණු එකක් කියලා මුලාවටපත් වෙනවා විද්‍යාවෙන් ලෝකේ පරිහරණය කරනකොට දන්නවා අතීත හේතු ධර්මතා ටික නිසා මේ මොහොතේදී ප්‍රත්‍ය ලැබෙනකොට මේක නානාත්ව විදිහට උපදිනවා තමයි. ඒක සංකතයක් මිසක රූපී ස්වභාවයක් මිසක ඒක ලෝකෙට අයිති ස්වභාවයක් මිසක මමයයි මගේයයි මේ තුල නවත්තගෙන පවත්ව ගන්න කිසිවක් නැති බවත් හේතු ප්‍රත්‍යයෙන් ඉපදිලා ඒ ධර්මතාවය එතනම නිරෝධ වෙලා යන බවත් දැකගත්තුතින් අවිද්‍යාව උදා වෙන්නට තිබුණු හේතු ධර්මතා ටික යෙදෙන්නේ නැහැ. එහෙම නැත්නම් අර බීජයේ නැවත ජීව ශක්තියක් උපද්දවන්නේ නැහැ පුස් බීජ බවට පත් වෙනවා. ඒක තෝරගන්නට ඕන. මේකෙන් කියන්නේ නෑ බීජේ මේ මොහොතේදී ගහ විද්‍යාමාන වෙන්නේ නැහැ. ගෙඩි විද්‍යාමාන වෙන්නේ නැහැ. කොළ විද්‍යාමාන වෙන්නේ නැහැ කියලා. එහෙම ගත්තොතින් අපිට පෙනෙන ඇහෙන දැනෙන ටිකත් නැත කියන අන්තයකට වැටෙන්නට සිද්ධ වෙනවා. පෙනෙන ඇහෙන දැනෙන ටික හේතු ඇතිකල්හිමයි පත්‍ය යෙදෙනකොට කතා කරන්නට වෙන්නේ හේතු නැතුවොත් පෙනෙන ඇහෙන දැනෙන ටිකක් ගැන කතා කරන්නට වෙන්නේ නැහැ ප්‍රත්‍යක් ගැන කතා කරන්නට වෙන්නේත් නැහැ එහෙනම් නිතරම තෝරගන්නට දකින්නට ඕන කාරණාවක් තියෙනවා ගොඩ නැගෙන ස්වභාවයක් තියෙනවා අතීත හේතු තිබුණු නිසා ගහකොළ ගෙඩි විද්‍යාමාන වෙනවා හැබැයි ඒකේ හැදෙන බීජ නැවත જાතියක් උපද්දවන්නට හේතු වෙන්නේ නැහැ කියන තැනකින් මේක අවබෝධ කරගන්නට වෙනවා. මේක දකින්නට වෙනවා. මේකේ ගැඹුර නොදැනගත්තොත් අපි නැවත වැටෙනවා අගාධයකට මොකටද පෙනෙන ස්වභාවය ප්‍රත්‍ය ධර්මයෙන් පමණක් ඉපදුනා කියලා. ඒක වෙන්නේ නැහැ. අතීත හේතු ධර්මතා ටිකක් තිබුණු නිසායි පෙනෙන හැෙන දැනෙන ස්වභාවයක් සකස් වුනේ. අපිට වැටෙන්නට වෙනවා හැමනම් අඹ ගහ අඹ කොළ අඹ ගෙඩි විද්‍යාමාන නෑ කියන තැනකින් ගත්තා වගේ මේ මොහොතේදී පෙනෙන හැෙන දැනෙන ටිකක් නෑ මොකක්වත්ම නෑ කියන නැත කියන අන්තයක් පරිහරණය කරන්නට වෙනවා. හැබැයි මෙතනදී කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් විද්‍යාමාන වන යමක් තියෙනවා. మతు භවයට එම නැත්තම් మతు ඒ જાති උපද්දවන්නට හේතු යෙදෙන්නේ අවිද්‍යා සහගත දැක්මකින් දිට්ඨියකින් පුජ්‍යලත්වයෙන් යුත්ව සප්පච්චයන් සංකතන් රූපී කියන කාරණාව අවබෝධ කරගත්තේ නැත්තම් හැම මොහොතකම දැක්කනම් මේක කෙනෙක් විසින් කරපු එකක්වත් ඉබේ සිද්ධ වෙච්ච එකක්වත් නොවේ අතීත හේතු ධර්මතා නිසා ප්‍රත්‍ය ලැබෙනකොට මේ මොහොතේදී ඉපදුනා හැබැයි ඒක නැවත නැවතත් හේතු සකස් වෙනවා නම් සකස් වෙන්නේ තණ්හාව තුල වේදනාපච්ච තණ්හා කියන තැන පස්සපච්චා වේදනා කියන තැන කොයිම මොහතකවත් නව හේතු සකස් වුණා කියලා කතා කරන්නේ නැහැ. බීජයේ ජීව ශක්තියක් ගොඩ නැගුණයි කියලා කතා කරන්න බැරුවා වගේ. එනම් මෙන්න මේ පස්සපච්චා වේදනා කියන තැන තෝරගන්නට ඕන විපාක වශයෙන්ම නානාත්වයක් තියෙන බව. සුඛ වශයෙන් දුක්ඛ වශයෙන් උපේක්ෂා ආදී වශයෙන් නානාත්ව සංඥාවක් තියෙන ඒ જાතිය තුල යෙදිච්ච හේතු ධර්මතාවල නානාත්වයට අනුව හේතු කිව්වම වර්තමානයේදී වේදනාපච්චය තණ්හා වෙලා ගොඩනගෙන හේතු ගැන කතා කරනව නෙවෙයි අතීත හේතු තිබුණු නිසායි ස්පර්ශයේදී මෙන්න මේ වේදනාවේ නානාත්වයක් තිබුණා එහෙම නැත්නම් කොයිම මොහොතකවත් අපිට කියන්නට පුළුවන් කමක් නැහැ මේ හේතු නැතුව ප්‍රත්‍ය ගැන කතා කරන්නට පුළුවන් කියලා. මේකෙන් අදහස් කරන්නෙත් නෑ රූපය තුල හේතු යෙදිලා තිබුණයි කියන එකත්. දැන් අඹ ඇටේ තුල කොයිම මොහොතකවත් අඹ ගෙඩි අඹ කොළ කියන ඒවා යෙදිලා තිබුණේ නැහැ. පේන්න තිබුණේ නැහැ. හැබැයි ප්‍රත්‍ය ලැබෙනකොට ඒ ටික උපද්දවන්නට පුළුවන් හැකියාවක් තිබුණා වගේ මෙන්න මේ පස්සපච්චා වේදනා කියන තැනින් ප්‍රත්‍ය ධර්මතා ටික ලැබෙනකොට උපදින්නෙම වේදනාව කියන එක අතීත හේතු ටික උපනිශ්‍රය කරගෙන එහෙනම් මෙන්න මේ වේදනාපච්ච තණ්හා කියන තැන ගොඩ නැගෙන්නේ මෙන්න මේ කාරණාව ඇති සැටියෙන් විදර්ශනා කරලා නුවණින් යුක්තව තෝරගති නැති නිසා. අන්න එතනයි කියන්නේ අර බීජ පුස් නොවි ජීව ශක්තිය ගොඩ නැගෙනවා මතු ඒ જાතිය පහල කරන්නට කියලා. අනේ ජීව ශක්තිය ගොඩනගන්නට මතු උපතකට හේතු වෙන කාරණාවට කියනවා අපි අවිද්‍යාව කියලා. එලා අවිද්‍යාව මූලික වුණොතින් එතන ගොඩ නැගෙනව අවිද්‍යා පත්‍යා සංඛාරා ආදී වශයෙන් අකුසල මූල එතකොට අපි තෝරගන්නට ඕන ඒ තුලින් නැවත සකස් වෙනවා සසරට හේතු. එහෙම නැත්නම් නැවත જાතියක් පහල කරන්න හේතු. එහෙනම් මෙතන අපි තෝරගත්තා සප්පච්චයන් කියන කාරණාව ගැඹුරට ගිහිල්ලා හේතු ප්‍රත්‍යයෙන් උපද්දවනවා කියන තැන ප්‍රත්‍ය විදිහට කතා කළා ආහාර ප්‍රත්‍ය සතර මහා ධාතු ප්‍රත්‍ය ප්‍රත්‍ය අපි කතා කළා සජාතීයයි සාධාරණයි කියන තැනකින් හේතු ධර්මතා තුල විවිධත්වයක් තියෙනවා ඒක ඒ જાතියට සීමා වෙනවා කියලා කතා කළා ඒ නිසා ඒක අසාධාරණයි අජාතීයයි කියලා කතා කළා එතකොට ඒ තුල නානාත්වයක් තියෙන බවත් කතා කළා ඒ જાතිය තුලත් හේතු වලින් තොරව ප්‍රත්‍යක් ගැන හෝ ප්‍රත්‍යයෙන් තොරව හේතුවක් ගැනවත් කතා කරන්නට පුළුවන් කමක් නැහැ හේතු ප්‍රත්‍යමයි සංකතයක් ගොඩ නැගෙන්නේ පෙනෙන හැරෙන දැනෙන තැන කතා කරන හැම නිතරම ප්‍රත්‍යයි හේතුයි කියන ධර්මතා දෙකම යෙදিলা තියෙනවා කියලා කතා කළා හේතු කිව්වම අපි වරදවල වටහා ගන්නේ නැතිව එතනදී කතා කළේ අඹ බීජය තුල අඹ ගහ අඹ කොළ අඹ ගෙඩි හදන්න හේතු තිබුණා. හැබැයි ඒ හේතු අපිට සතර මහා ධාතුවේ හෝ ධාතු ප්‍රත්‍යයේ යෙදිලා තිබුණයි කියලා කියන්න බෑ. ප්‍රත්‍ය ලැබෙනකොටයි හේතු ධර්ම ටික මතුවුනේ. ඒ කියන තැන හරියට පස්සපච්චා වේදනා කියන තැනින් දැනෙන නානාත්වයේ වගේ කතා කළා. එතකොට පස්සපච්චා වේදනා කියන තැන නිතරම අතීත හේතු තිබුණු නිසා මේ මොහොතේ ප්‍රත්‍ය ලැබෙනකොට වර්තමානයේ උපදිනවා කියන තැන කතා කළා. අලුතෙන් නැවත හේතු යෙදෙන්නේ වේදනාපච්චා තණ්හා කියන තැන මිසක පස්සපච්චා වේදනා කියන තැන නොවන බවත් කතා කළා. පස්සපච්චා වේදනා කියන තැන ගොඩ නැගුණට පස්සේ වේදනාපච්චා තණ්හා කියන තැන ගොඩ නැගෙන්නේ පුජ්‍යල දෘෂ්ටියෙන් යුක්තව මමයයි මගේයයි කියලා අරගෙන මට පේන්නේ එළියේ තියෙන එක මට පේන්නේ මට ඇහෙන්නේ එළියේ තියෙන එක කියන තැනකින් ලෝකේ පරිහරණය කරලා හේතු ධර්මතා යෙදිලා තියෙනවා ප්‍රත්‍ය ඇතුලේ කියලා ගත්ත මුලාව නිසා එහෙම නැත්නම් සතර මහා ධාතුව තුල සතර මහා ධාති උපාදායේ රූප තුලත් යෙදිලා තියෙනවා මෙන්න මේ හේතු ධර්මතා එහෙම නැත්නම් මේ නානාත් සංඥාවක් ගෙනල්ලා දීපු ටික තියෙන්නේ එහෙම නැත්නම් වේදනාව තිබුණේ එළියේයි කියලා ගත්ත මුලාව නිසා එහෙනම් හොඳට තෝරගත්තා ස්පර්ශ පච්චයෙන් වේදනාව ඉපදුනා <clears throat> එහෙනම් අඹ ඇටේම ගත්ත උපමාවට අඹ ඇටේ කඳක් කොළ ගෙඩි මල් තිබුණේ නැති වුණාට ප්‍රත්‍ය ලැබෙනකොට ඉපදෙනවා හා සමානව හේතු ප්‍රත්‍යයෙන් පෙනීමක් උපදවනවා පස්සපච්චා වේදනා ඇහිීමක් උපදවනවා දැනීමක් උපදවනවා ඒ ඇහෙන දැනෙන කාරණා ටික මතු උපතකට හේතු වෙන්නේ නැහැ කිව්වා ඒ ආරම්භයලා තෘෂ්ණාව ගොඩ නැගුණොත් අවිද්‍යාව මූලික කරගෙන ඒක මතු જાතියකට හේතු ගොඩ නැගෙනවා කිව්වා. නැත්තම් ගහ හැදුනට කොළ හැදුනට මල් හැදුනට ගෙඩි හැදුනට පුස් බීජයක් පමණක් බවට පත් වෙනවා. විපාක ටික මේ මොහොතේදී භුක්ති විඳින්නට වෙනවා. මොකද අතීත හේතු හැදිලා තිබුණා නම් මේ මොහොතේදී කඳ හැදෙන එක නවත්තන්න බෑ. ගෙඩි හැදෙන එක නවත්තන්න බෑ. ගෙඩි වල ඵල හැදෙනවා හැබැයි ඒවා වැටුණට නැවත අවිද්‍යාවෙන් වැටෙන්නේ නැති නිසා ඒක පුස් වෙනවා මතු જાතියකට හේතු වෙන්නේ නැහැ කියන තැනකින් දකින්නට ඕන. එහෙම නැත්නම් සප්පච්චයන් කියන කාරණාව වරදවගෙන මේ හේතු ප්‍රත්‍යයෙන් කියන කාරණාව විග්‍රහ කරගන්නට බැරිව ප්‍රත්‍යයෙන් විතරක් පෙනීම හදනවා, හීම හදනවා, දනීම හදනවා කියලා කතා කරලා ඒක මගේ මගේ හිතෙන් ගොඩනගාගෙන ලෝභ දේශ මොහ අලෝභ දේශ සමෝහ වලින් තම තමන් හදාගෙන බලනවා කියන තනින් පුජ්‍යල දෘෂ්ටිටයි වැටෙනවා. තම තමන් හදාගෙන බලනවා නෙවෙයි හොඳට තෝරගන්න අවිද්‍යාව යෙදුනතුන් අර වේදනාව තුල මඤ්ඤයි මගේයයි කියලා මුලාවටපත් වෙලා මේ කරුණු කාරණා විග්‍රහ කරගන්නට බැරිව අවිද්‍යා පත්‍යා කියන තැනින් දැකලා මෙන්න මේ වේදනා ප්‍රත්‍යා තෘෂ්ණා කියන තැන ගොඩ නැගෙන බව නුවණින් විමස ගන්නට ඕන ප්‍රඥාවෙන් විමස ගන්නට ඕන. එහෙමනම් අද දවසේදී අපි සාකච්ඡා කරන්නට යෙදුනේ සබ්බන් රූපන් සප්පච්චයන් සංකතන් රූපී ලෞකයන් කියන කාරණාව මෙන්න මේ කාරණා ටික ඇසුරු නිෂ්ඨ කරගෙන අපි පුජ්‍යල දෘෂ්ටියෙන් තොරව මේ ධර්ම කාරණා ටික විවෘත මනසකින් යුක්තව අවබෝධ කරගෙන තෝරා අරගෙන වහ වහාම ධර්ම ප්‍රඥාව ලබලා පංච උපාදානස්කන්ධ ලෝකය නිරෝධ කරන උතුම් වූ නුවණ පහල කරගෙන සසර දුකෙන් එතර වෙන්නට අවශ්‍ය කරන හේතු සම්පatti සකස් කරගත යුතු වෙනවා. මේ උතුම් වූ ධර්ම කාරණා කිහිපයේ විවෘත මනසකින් යුක්තව අධ්‍යයනය කරලා තෝර බේරගෙන සසර දුක කෙරවල කරගන්නටම පංච උපාදානස්කන්ධ ලෝකයෙන් මිදෙන්නටම රූපේ යථාර්ථය ඇත්ත ඇතිසැටියෙන් දකින්නටම හේතුපකාරක ධර්මයක් බවට පත්වෙත්වා හේතු උපනිශ්‍රය වෙත්වා හැම දිනාටම මේ ධර්මකාරණා ශ්‍රවණය කිරීම තුළින් සකස් වන්නට යෙදුණු පුණ්‍ය කුසල ශක්තිය සසර දුකෙන් එතර වීම පිණිසම ධර්ම ප්‍රඥාව ලැබීම පිණිසම ප්‍රඥා පෞරබ්භවටමපත් වෙත්වා ප්‍රඥා පාරමිතාවක් බවටමපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි